නිපාතේ සඳහන් වෙච්ච අංගුත්තර නිකායේ රාගපෙය්‍යාලමේ එතන රාගප්පහාන සූත්‍රය. ඉතින් මේ වගේ පෙය්‍යාලම් සූත්‍රවල ඊගාවට රාගස්ස බික්කවේ කියන සම්බුද්ධ වචනේ වගේම දෝසස්ස බික්කවේ පහනාය මෝහස්ස බික්කවේ පහනාය කියලා ඉතින් පෙය්‍යාලම් කරලා තියෙනවා. බොහොම කෙටි සූත්‍ර. හැබැයි ත්‍රිලක්ෂණයම සම්බන්ධ කරලා කියන සූත්‍ර උතියවයිදී මේ පොතේ පොඩි ඊටයි ගන්නේ. පිටුවයි ඉරයි දෙකයි නැත්නම් පෙළයි දෙකයි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ත්‍රිපිටක පොත් රචනා කරන ශිල්පේ දන්නේ කරන දන්නා මේකෙන් මෙන්න මේ ටික තමයි අදහස් කරන්නේ. මේ වගේ නිදානයක් කතා කරන්නේ කොහි දේශනා කරාද කියලා කියන්නේ නිකන් ඔක්කොම පෙయ్యාලම් කරලා මේ පටු පුංචි කරලා දාලා තියෙනවා. ඉතින් මෙතන රාගප්පහාන සූත්‍රය කියලා තමයි මේක සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම් කරලා තියෙන්නේ. ඉතින් අනුව සමාධි තුනක් සඳහන් වෙනවා. අපි යම් වෙලාවක ඒ සමාධිය වල ඉන්නවනම් අපිට ඒ වෙලාවේදී රාගය මතුවෙන්නේ නැහැ. ඉතින් මේ සඳහන් කරන කාරණා තුන ශුඤ්‍යතෝ සමාධි, අනිමිත්තෝ සමාධි, අප්පණීතෝ සමාධි කියන එක විමුක්ති සීර්ෂෙමුත් දේශනා කරලා තියෙනවා. එතකොට පොඩ්ඩක් පෙළ ගැස්ම වෙනස් අනිමිත්තෝ අනිමිත්ත විමුක්ති අප්පණීත විමුක්ති ශුඤ්‍යත විමුක්ති කියලා විමුක්ති ශීර්ෂෙමුත් දක්වලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව සෑහෙන විස්තරයක් පටිසම්භිදා මාර්ග පොතේ ඒ වගේම අපි අටුවා වශයෙන් අටුවා ප්‍රධාන වශයෙන් පිළිගන්න විසුද්ධි මාර්ගයේ පොතේ මේක විස්තර කරනවා. ඉතින් ඒකෙදී අපි ඊයේ අරගත්තේ ශුන්්‍යත විමුක්තිය ශුන්‍යතෝ සමාධි කියන එක. ඉතින් අපි ඒකට <coughs> ඉගෙන ගැනීමේ පහසුව සඳහා සුතමේ ඥානය සඳහා ශුන්‍යත විමුක්තිය වශයෙන් පෙන්වනවා ශුන්‍යතානුපස්සන වශයෙන් දක්වනවා. ඉතින් මේ කාරණාවල් බුදුරජාණන්සේ විවිධ දේශනා විලාතයට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි අර වචනේ අල්ලාගත්තට පස්සේ අපිට පුළුවන් ඒක සමාධියක් වෙන්නේ කොහොමද අනුපස්සනාවක් වෙන්නේ කොහොමද විමුක්ති මාර්ගයක් වෙන්නේ කොහොමද කියලා ඉතින් අප අපගේ නැනපමණින් දැනගන්න වෙනවා. මේ ශුන්්‍යත විමුක්තිය කියලා ගත්තොත් නම් පෙන්වන්නේ ඒක අනාත්මතාවයේ පෙන්නන කොටසක් කියලා. ශුන්්‍යතෝ සමාධිය කිව්වහම අපි යම් වෙලාවක ඊයේ අපි මතක් කරගත්ත විදියට අනුක්‍රමයෙන් හිත ශූන්‍ය කරගෙන ලෝකයක් ප්‍රශ්න වලින් හිත ශූන්‍යයක් කරගෙන අපි ඒකට ආරණ්‍යයක් ප්‍රශ්න ටික අඩේට ගන්නවා. දඩබීමට ගන්නවා. ඊටසේ ආරණ්‍යයක් ප්‍රශ්න ටික අයින් කරන්න අපි ශාරීරිය දඩබීම කර ගන්නවා. කායानुපස්සනාවට ගන්නවා. ශාරීරියක් ප්‍රශ්න අයින් කර ගැනීම සඳහා ශාරීරිය හැදිච්ච හතරමා ධාතුන්ගෙන් ඒ වෙලාවට ප්‍රසිද්ධ අරමුණ විතරක් ගන්නවා. ඒක අරගෙන ඒකත් එකින් එක එකින් එක ගොරෝසු මධ්‍යම සුකුම කියන මට්ටමට ගෙවම් කරන ගෙවම් කරන යනකොට අපිට තේරෙනවා මේ උපක්‍රමශීලිය නිසා නැත්තම් අපේ අපි ඒකට ප්‍රතිපදා කියලා තමයි කියන්නේ. අනුක්‍රමිකෙන් යන ධර්ම પરම්පරාව නිසා හිතේ තිබුණු අර රාගේ අඩු වෙන පටන් ගන්නවා. ඉතින් ශූන්‍යතාවයට යනකොට දේකට රාග කරන්න අපේ හිත දැනගත්තට කිසිවකට රාග කරන්න අපි දැනගත්තට නොකිසිවකට රාග කරන්න අපේ හිත දන්නේ ඒ නිසා නිවනට අකිංචන නැත්තම් නොකිසිවක් කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. ඒකට ඒකට රාගය ඇති කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ රාගයේ ප්‍රධාන වශයෙන්ම සංසාරයේ පැවැත්මට එහෙම නැත්නම් අපි කියනවා නම් පටිච්චසමුපාදේ ඒක හේතුක වශයෙන් සංසාරයට හේතුව දක්වන්නේ රාගය පමණයි. ඒතර අපි දන්නවා කෙලෙස් මුල් වලට යනකොට රාග, ద్వේෂ, මෝහ කියලා තුනක් කාඩලා තියෙනවා. නමුත් මේ රාගය තමයි ඉස්සල්ලාම ප්‍රධාන වශයෙන් පෙන්වන එක බටහිර මානසික විද්‍යාවෙත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කෙන්ද කියලා තිබුණේ අපේ සම්පූර්ණ චරිතය රචනය චරණය ඔක්කොම රාගය අනුව විස්තර කරන්න පුළුවන් නැත්නම් ලිංගිකත්වය අනුව විස්තර කරන්න පුළුවන් මේ මනුස්සයා මේ ඔක්කොම රංග රංගනේ රංගපාන්නේ જાතිය බෝ කරන්න තමයි ඉතින් බුදුරජාණන්සේගේ දර්ශනේ ඊට වඩා ටිකක් වෙනස් බුදුරජාණන්සේ දර්ශනයේ පෘථග්ජනයාගේ මේ රංගනයේ මේ චරණයේ තියෙන ඉඳුරම් පිනවීම සඳහා කියලා තියෙන සෙක්ෂුවල් ප්‍රෙෂර් නෙවෙයි සෙන්ෂුවල් ප්‍රෙෂර් කියලා තමයි බුදුන්සේ සඳහන් කරන්නේ. ඉතින් අපිට මේ කෙනෙක් හැසිරෙනකොට කියන්න පුළුවන් කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. දන්නවනම්. හැබැයි ඒක තමන් ඉක්මවට පස්සේ තමයි දැනගන්න පුළුවන්. නැත්නම් Tamanටවත් තේරෙන්නේ අපි මේ රාගය සාක්ෂාත් කරගන්න මොනතරම් ජඩ වැඩ කරනවද කියලා. අපි මේ ජාතිය බෝ කිරීම සඳහා මිත්‍යා කාමයේ සඳහා මොනතරම් දේවල් කරනවද කියලා Tamanටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙව් කෙනෙකුට අනෙක් කෙනෙකුගේ හැතිරීමක් චරණයක් දක ගන්න අමාරුයි. නමුත් අපි ඔක්කොම එකිනෙකා සබ්‍රක්‍මචාරින් වහන්සේලා වශයෙන් බලනකොට අපිට පුළුවන් මට පුළුවන් පැවරුමක් කරන්න අනේ ස්වාමීන් වහන්සේලා අනේ උපාසක මහත්තුරුනේ මෑණියනේ පාතිකාවනි මගේ වැරද්දක් දැක්කොත් මට කියන්න. මොකද මම මේ අනිවාර්යයෙන්ම රාගේ ප්‍රහාණය කිරීම සඳහා ගිවිස ගත්ත කෙනෙක්. ඔයගොල්ලන්ගේ කවුරු හරි තියෙනවා නම් අපි ඒත් කියලා දෙන්නම්. හැබැයි මට පැවරුමක් කිරුවොත් විතරයි. අපි ඒක තමයි අපි ළඟ තියෙන යාළුවකම. ඒක තමයි සබ්‍රහ්මචාරී කියලා කියන්නේ. ඉතින් යනෝ බලනකොට ඒ ශුන්්‍යතේ අපි ඊ කතා කරපු ක්‍රමක්‍රමයෙන් ගෙවෙනකොට අපිට පේනවා කැම්මැලිකම වැඩි වෙනවායි කියලා. එපා වීම වැඩි වෙනවායි කියලා. නැත්තම් ආශ කරන දෙයට තණ්හාවනේ තියෙන්නේ. රෑ දවල් නැහැ බැඳගෙන හොයනවා. නමුත් අර ශුන්්‍යත විමුක්තියට යනකොට ශුන්්‍යත සමාධියට යන්න පින්නවා හරි කම්මැලි. හරි නීරසයි. පාන්දර හතර වෙනකොට හයට නැගිටපුවම නරකද කියලා අහනවා. හොඳයි මොකද්ද <laughs> දෝෂයක් නැහැ. කි දෝෂය මේ තමයි ක්‍රමය. ඒ කියන්නේ වැඩේ වැදිලා. දැන් බෙහෙත වැදිලා. එතකොට තමයි මේ නටන්නේ. ඉතින් උඩ වැඩි වෙලා යන්නේ නැහැ. ඒකට මේ බුද්ධ ආගම් වෙලා පැවිදි වෙලා ආරණ්‍ය වාසී නැත්නම් අපි ගන්න පිරිවෙන් වාසී වෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙකුට බුදුරජාණන්සේ දීලා තියෙන පළවෙනි ඉන්ජෙක්ෂන් එක දීපු ගමන් කම්මැලි අප්පා කොන්දරි දෙනවා අප්පා ධනිස්තිකරි දෙනවා අප්පා ඉපෝ එනවා අප්පා එමුදර ආසදේට අදින ගතිය ඒක අපේ පුද්ගලික දෝෂයක් නෙමෙයි අපි පරිණාමය කියලා යමක් ඉගෙන ගන්නවා අපේ බුද්ධ ධර්මේ නම් අපි කර්මේ සහ කර්මඵලයේ කියලානේ පිළිගන්නේ. නමුත් බටහිරෝ ගන්නන්නේ එහෙම නෙවෙයි. මිනිස්සයා බලවතා ජයගනී කියන ප්‍රතිපදාව යටතේ අනිත්‍යුන් කාලමරාගෙන අපි අපේ ජාතිය බෝ කිරීම සඳහා පරිසරයට අනුව හැඩ ගැහිමින් යන පරිණාමයක්. ඒ පරිණාමයේ හැටි තමයි වැඩි කාමයේ හම්බෙන තැන, වැඩි රාගයේ හම්බෙන තැනට අපි ඇදලා යනවා. ඒකට ලැජ්ජ බය මොකක්වත්ම නැහැ. දීමෝපියෝ ඉන්න තැනත් ඒක කරනවා. ගුරුවරු ඉන්න තැනත් කියනවා. දරුවෝ ඉන්න තැන දීමෝපියොත් කරනවා. ගෝලයෝ ඉන්න තැන ගුරුවරුත් කරනවා. ඉතින් ඒක බටහිර විද්‍යාවේ සහ අමන විද්‍යාවට අහුවෙච්ච නැති එකක්. බයලජ්‍ය දෙක විද්‍යාවට අහුවෙලා නැහැ. නමුත් සරුවචනාංශික ගැන්වීම මේක හොඳට හදාරනවා. හදාරලා පුද්ගලිකව ගන්න එපා. මේ කම්මැලි වෙන එක, බුබ්බඩ වෙන එක, එපා වෙන එක පුද්ගලිකව ගන්න එපා. ඒක මානව ලක්ෂණයක්. ඒක හොඳට පේන්නේ විපස්සනා කරනකොට තමයි. නිසා විපස්සනා කරන්න ඉස්සෙල්ලා කියලා දීලා බාර ගන්නවා මේකේ මන්ත්‍ර දෙක ජප කරනකොට කපුව පරල වෙනවා. යකා ඇවිස්සෙනවා. ආයෙත් දෙකක් නැහැ. කිසිම කෙනෙකුට නැත්තේ නෑ. ඒක ඇවිස්සෙන ටික බලන්න පුළුවන් කමටාන් වාර්තාවේ. එයාට ඇනිලා තියෙන්නේ කොතෙන්ද? රිදිලා තියෙන්නේ කොතෙන්ද කිය. ඒක වසංගන්න යන්න එපා. අපි කරන්න දැන පුළුවන් තරම් අපි සමගියව භාවනා කරන එකතු වෙලා අපිට පේන දේ අපිට දැනෙන දේ කියන එකයි. මොකද අපේ හිතවත් දන්නේ ශුන්්‍යත සමාධිය කියන එක. අපේ හිත දන්නේ දේවල් වලට තියෙන සමාධිය. අපිට මීයක් දැකපුවම බලලා කොච්චර සමාධිගත වෙනවද කියලා බලන්නකෝ. හිල්ලෙන්නේ නැහැ, පෙරලෙන්නේ නැහැ, පයින් එකක් ගහන්න බලන්නේ ඒ වෙලාවට බලලට. පණින්නේ ගෙලිම මීයට. ඌ කව ගැව්වේ කවුද කියලා බලන්නේ මොකද ඌගේ හිත තරම්ම සමාධිගත වෙලා. ඉතින් නිල්ලඹින්නේ කොඩින් මහත්තයා කියනවා බැංකු කවුන්ටරේ ඉඳලා ලක්ෂයක් විතර සල්ලි ගණන් කරන නෝනා කෙනෙක්ගේ අත් දෙක දිහා බලන ඉන්න. ඒ රුපියල් ලක්ෂ ගණන් කරනකොට පට පට පට පට පට පට කාලා තමන් කරන කොච්චර එල්ලයක් කොච්චර සමාධියක් කොච්චර සතියක් තියෙනවද? එක කොලයක් මඟහරින්න බෑනේ. එක කොලයක් දෙකට නැමිලා තිබුණොත් ඉවරයිනේ වැඩේ. ගණන් කරනකොට හරියට ඒ දේ කරගෙන යන්නේ. චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් හදනකොට ගණන්කාරයෙක් ගාණක් හදනකොට ඒකේ ඒකේ දෙන ප්‍රතිඵලය ලබා ගැනීමට අර එලවල යන ගතිය ඒ කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරු දීපදුනේ අම්මා කෙනෙකුට තමයි. ඒ ඒ ගතිය තියෙනවා. ඒ යන ගිහිල්ලා නේව සංඥා නා සංඥායත දක්වම ගියා. තේරුණා අර තියෙන අර රාගෙට ඇදලා යන ගතිය. ඒක කියන්නේ දැන් ඔයාගෙන යන ක්‍රම හැටියට මේ සතිය කියන එක බටේ හරි ප්‍රසිද්ධයිනේ. ඒ අනුව පේනවා අපේ මොලේ තියෙනවා මුලේ ස්නායු සෛල අතර පොඩි සංදිස්ථානයක්. ඒ සංදිස්ථානය හැම වෙලාවෙම උද්දීපනය සඳහා බලාගෙන ඉනවා. ඇහ උද්දීපනය කරන කන, නාසය, දිව, කය, මනස. එතකොට මේ උද්දීපන සංඥාවල් ස්නායුන් ස්නායට මාරු වෙනවා. ස්නායු ශෛලයේ දිගේ යන්නේ විද්‍යුත් තරංගයක් වශයෙන්. ඊට පස්සේ කියලා ඒක ළඟ තියෙන ඊගාව ස්නායුවට මාරු වෙනකොට ඒක රසායනිකයක් වශයෙන් තමයි මාරු වෙන්නේ. ඒ හිතන ඇටි ඒගොල්ල. ඒතර රසායනික දෙකක් හඳුනාගෙන තියෙනවා උද්දීපනයේ සඳහා. ඩෝපමයින් සහ සෙරටොනින්ද මොකද්ද කියලා මට දෙවෙනි කෙනා මතක නැහැ. අපි ඩෝප් වෙනවයි කියලා කියන්නේ. මම ඇහුවා ඒ උගන්වනකොට ඕකද ඩෝප් වෙනවා. ඕක තමයි ස්වාමීන් වහන්සේ. කුඩු ගහන්න ගියාම ඒකේ සීමාවක් නැතුව කුඩු ගහනවා. උට මොලේ නරක් වුණත් අම්මා අප්පගේ මාළේ උකත් තියලා හරි ගහනවා.